නැති කෙනෙක්. උට ගින්දර ගැන කොහොමද අපි විස්තර කරන්නේ? ගින්දර ගැන. අපිට ගින්දර ගැන මෙහෙම කතාවක් කිව්ව හැකි. බලන්නකෝ, ඔයාලා හිතන්නකෝ ඔයාලා ජීවිතේ කවදාවත් ගින්දර දැකලා නැහැ. ඇවිලෙන ගින්දරක් දැකලා නැහැ. කොහොමද කියලා දැකලා නැහැ ගින්දරක්. ගින්දර රස්නේද සීතලද මොන පාටදවත් දන්නේ නැහැ. ඔයාලාට මේ ගින්න ගැන විස්තරයක් කටින් අහගන්න ලැබෙනවා. ගින්න දැකපු කෙනෙක් කොහේ හරි ගිහිල්ලා ගින්දරක් දැකලා ආපු කෙනෙක් ඔයාලට ගින්දර විස්තර කරනවා. කියනවා ඒකේ මේ පුදුම රසණයක් තියෙනවා. පුදුම රසණයක් තියෙනවා කියනවා. දැන් ගින්න ගැන ගින්න මොන වගේද කියලා තේරෙයිද? ගින්න ගැන මොනවා හරි අවබෝධයක් එයිද? එන්නේ නැහැ. ඇඟේ ප්‍රශ්නේ තියෙනවානේ. එහෙනම් ඇඟක් වාගේ එකක් වෙන්න ඇති ගින්ද කියලා හිතෙනවා. තේරෙන්නේ නැහැ කිව්වට. ඊපස්සේ තේරෙන්නේ නැති නිසා ආය කියනවා මේ එක හරි ප්‍රභාස්වරයි කියලා. ඒකේ තද ආලෝකයක් තියෙනවා කියනවා. ඒක තියෙන තැන වටේට අඳුර දුරු වෙනවා ආලෝකයක් පැතිරෙනවා වගේ එකක් ඒකෙන් වෙනවා කියනවා. ඒ තේරෙන්නේ නැහැ ගින්න කොහොමද කියලා කවදාවත්. ඊළඟට ඒක නිකම් බඩුවක්ද භෞතික දෙයක්ද? නෑ ඒක මේ ඇල්ලුවාට ඇල්ලෙන්නේ නෑ වාතය වගේ එකක් කියනවා. ඇල්ලුවාට අල්ලන්න බෑ කියනවා. ආ ප්‍රභාස්වරයි. රස්නෙත් තියෙනවා. ඇල්ලුවාට අල්ලන්නත් බෑලු. හුලං වගේ එකක්ලු. ආ එහෙනම් පේන්නේ නැති හුලඟ වගේ එකක් වෙන්නේ නැති කියලා හිතෙනවා. නෑ හුලඟ වගේත් නෙවෙයි. ඒක නිකන් රෙදි කෑල්ලක් නලියනවා වගේ කියලා කියනවා. ඒත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නෑ ඒක නිකන් මේ ජෙල් එකක් වගේ එකක් කියනවා. දැන් මේ ගින්නේ ස්වභාවය කියනවා. මේ මොන විදිහට විස්තර කළත් අපේ මහත්තයා ජීවිතේට කවදාවත් ගින්නක් දැකපු නැති කෙනෙකුට ගින්නේ හැටි විස්තර කරන්න බෑ. අපි ගින්නක් කියනකොට අපේ හදවතට දැනෙන දෙයක් තියෙනවානේ. දැකලා තියෙනවානේ. ඒ ගින්නේ ස්වභාවය කවදාවත් ගින්නක් දැකපු නැති කෙනෙකුට ওই විදිහට කියලා දෙන්න බෑ. ඒ දැකපු අය ඇවිල්ලා ඔහොම කියනවා මේ ඒක එක ළඟ ඉන්නකොට සීතල දුරු වෙනවා කියනවා. ඒකේ රස්නේ ස්වභාවයක් තියෙනවා කියනවා. ඒකේ ආලෝකයක් තියෙනවා කියන එකේ ප්‍රභාස්වර බවක් තියෙනවා කියනවා. ඒකට මොනවා හරි දැම්මහම පිච්චෙන ගතියක් තියෙනවා කියනවා. දාන දේවලුත් රත් වෙන ගතියක් තියෙනවා කියනවා. දැන් මේ මොන වචනයෙන් කිව්වත් කවදාවත් ගින්නක ස්වභාවය ගින්න මොන වගේද කියලා අදහසක් එන්නේ නැහැ. අපේ පින්වත්නි කවදාවත් ඔය ගින්න දැකලා නැති කෙනෙකුට ඔය වචන ටික අහනුවාම එයා අහනවා මේ ගින්න හටගන්නේ කොහොමද කියලා. කොහොමද මේ ගින්නක් ඇති කරගන්නේ? දකින්නේ කොහොමද මම මේ ගින්න? ඊට පස්සේ කියනවා මාර්ගය කියනවා ගින්නක් හදාගන්න. මෙන්න මේ ගල් දෙකක් එකට අරගෙන මේක හොඳට ගහන්න එකට ගිනි පුකුරු ඇති වෙනකල් මේක ගහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කිව්වොත් ලී දෙක ගින්න හට ගන්න කල්ම නොනවත්වා එක දිගට අතුල්ලන්න ඕනේ. එහෙම අතුල්ලන එක කරන්න දිගටම නවත්තන්න එපා. දවසක ඔය ලී දෙකේ ගින්නක් හටගනී. දැන් මේක හොඳට ඔලුවට දාගන්න. වටිනාම කාරණයක් ජීවිතේට. දැන් මෙයා අපි කියමු සතියක් මාසයක් විතර එකට දිගට අතුල්ලන්න ඕනේ කියලා දැන් ලව්ගින්නක් උනත් හට ගන්නකොට එක දවසින් නෙමෙයි දවස් ගාණක් තිස්සේ මේ ගස් දෙක එකට ඇතිල්ලිලා ඇතිල්ලිලා තමයි ගින්නර හටගන්නේ එතකොට සතියක් දෙකක් මෙයා මේක එකට අතුල්ලනවා ලී දෙක ගින්න හටගන්න අපේ මෑණියෝ මෙයාට දැන් මේ හැමලියෙම ගිනි හටගන්නෙත් නෑ කියන්නේ පහසු නැහැ හැම ලීයම. ඒකට ඉක්මනින් රත් වෙන ලී වර්ග තියෙනවා. ඒ ගිනි අතුල්ලන්න හැම ලීයම ගන්නෑ. ඉක්මනින් රත් වෙන ලී තියෙනවා. අන්න එවැනි එවුවා උදුළු මිටවල් වලට එහෙම ගන්නෑනේ. ඉක්මනින් රත් වෙන ලී වර්ග. අර ඉක්මනින් රත් නොවන සීතල රැඳිලා තියෙන ලී තමයි ඔය අපේ ඉස්සර පැරණි අය මේ උදුළු මිටවල් වලට ගන්න. මොකද කොටනකොට අත නිතරම උදැල්ලේ ඇතිල් වෙනවා. පොරෝ මිටක් වුණත් එහෙමයි. ඒකට ඒ නිසා ඔය අපේ තාත්තලා වුණත් ඉස්සර කියන මේ මේ ලී ටක් ගාලා රත් වෙනවා අත අතේ ටක් ගාලා දියපට්ට එනවා කියලා ලී වර්ගයලා දැනගෙන හිටියා. එතකොට මෙන්න මේ ලීයේ ස්වභාවය අපිට ඉගෙන ගන්න වෙනවා. මොන ලීද, මොන ගස්වලද, මොන ප්‍රදේශෙද හැදෙන්නේ මේ සියල්ල ඉගෙන ගන්න ඉගෙනගෙන ලීයක් අරගෙන දැන් මේ අතුල්ලන ක්‍රියාවත් ඉගෙනගෙන නිකම් ඇතුල් වටත් බෑනේ. ගිනි හටගන්න අතුල්ලන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් ඉගෙනගෙන දැන් මෙයා සතියක් අතුල්ලනවා මාසයක් අතුල්ලනවා මෙහෙම අතුල් අතුල් ඉන්නවා. අපේ පින්වත්නි ලීය ගැන දැනගත්තා කියලා. අතුල්ලන ක්‍රියාව දැනගත්තා කියලා. අර අතුල්ලනකොට එන රස්නිය දැනගත්තා කියලා. කවම කවදාකවත් ගින්නේ හැටි හිතාගත්ත හැටිද? කවම කවදාකවත් බෑ. මේ අතුල්ලීමේ ක්‍රියාව දිගටම කරගෙන යනකොට එයා තුන් හිතකින්වත් හිතපු නැති කවම කවදාකවත් දැකලා නැති ලීය දිහා බලලා හාංකවිස්සයක්වත් හිතා ගන්න බැරි අතුල්ලන අනිත් ලී කොටස දැකලා හිතා ගන්නවත් බැරි ඒ ලී කොටස් දෙකේම නැති නැත්නම් ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගිනි පෙට්ටියේ දිහා බලලා හිතාගන්නම බැරි. ගිනි කූරෙක් හිතාගන්නම බැරි. ඒ දෙකේ ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒක හොඳට වැදගත්. ගිනි කූරේ ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ. ගිනි කූරේ නැහැනේ පුච්චන බවක්, රස්නේ බවක්. මේ මොකුත් නැහැ ගිනි කූරේ. එතකොට ගිනි කූරේ ස්වභාවයෙන් හාත්පසින්ම වෙනස් වුණා. ගිනි පෙට්ටියේ ස්වභාවයෙන් හාත්පසින්ම වෙනස් වුණා. ගින්නක් අර ඇතිල්ලීමේ ක්‍රියාව දිගටම දිගටම කරගෙන යනකොට ගිනි හට ගන්නට යම් දවසක රත්වීම අවශ්‍ය ඒ හේතු ටික හැදෙනවද හැදුණු ගමන් එකපාරම අර ඇතිල්ලෙන ලී දෙක මැද්දෙන් සුදාලා ගිනි ගින්නක් හට ගන්නවා. තප්පරයක්වත් යන්නේ නැහැ. ෂණයකින් ඒ ගින්න හට ගන්නවා. ඒ ගින්න ලීයේ ස්වභාවයෙන් හාත්පසින්ම වෙනස්. තේරුණාද? ගිනි කූරේ ගිනි පෙට්ටියේ ස්වභාවයෙන් හාත්පසින්ම වෙනස්. ඒවා දිහා බලලා ජීවිතේට තේරුම් ගන්න බෑ මේ ගින්න කියන එක. ඒ වාගේ තිබ්බු දෙයක්ුත් නෙවෙයි. ගිනි පෙට්ටියවත් ගිනි කූරේවත් තිබ්බු දෙයක් නෙවෙයි. එතෙන්ට අලුතින්ම ආපු එකක්. හැබැයි ඒක උපන්නේ මොන හේතුව නිසාද? ගිනි පෙට්ටියක් ගිනි කූරත් එකට ඇතිල්ලීම නිසා. නැත්තම් ගිනි හට ගන්නකල්ලීය එකට ඇතිල්ලීම නිසා. අපේ පින්වත්නි මේ නිවන කියන ධර්මතාවය මාර්ග ඵල ලැබීම කියන මේ ධර්මතාවය මේ ස්වභාවය ගින්නකට උපමා කරගන්න මේ නිවන දැකපු උතුමෝ ඇවිල්ලා බුදු පසේ බුදු මහරහත් උතුමෝ අපට කියනවා මේ නිවනේ රාගය සංසිඳුණු බවක් තියෙනවා කියනවා. නිවන තේරෙන්නේ නැහැ අපිට. අර ගින්න ගැන කියනවනේ. ගින්නේ මේ රස්නයක් තියෙනවා කියනවා. ගින්න තේරෙනවද? නැහැ. නිසා උන්වහන්සේලා කියනවා මේ නිවනේ මේ රාග ගින්න නැහැ මේකේ. රාගයෙන් මිදුණු බවක් තියෙනවා වීත රාගී කියලා කියනවා. සමහරලාට කියනවා මේකේ මේ කේන්ති යන බවක්, ගැටෙන බවක් නැහැ. සංසිඳුණු බවක් තියෙනවා කියනවා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. ගින්නේ අර ආලෝකයක් තියෙන වගේ පුදුම ප්‍රඥාවක් පහළ වෙනවා කියනවා. මේ ලෝකයේ ඇත්ත පුදුම විදිහට තේරෙනවා කියලා කියනවා මේක ඇතුලේ. ඊළඟට මේක මේ කෙලෙස් දැවිලි නැති බවක් තියෙනවා කියලා කියන උන්වහන්සේලා. තෘෂ්ණාවේ බින්දුවක්වත් ඒකේ නැහැ කියලා කියනවා. තෘෂ්ණාවෙන් නික්මුණු බවක් තියෙන නිසා මේකට නිර්වාණ කියනවා කියලා තුන්වහන්සේලා වචනෙකුත් පනවනවා. නිර්වාණ කියලා කියන්නේ තෘෂ්ණාව නැමැති වාණින් නික්මුණු කියන අර්ථයෙන්. ඒ කියන්නේ මේ තෘෂ්ණාවෙන් නික්මුණු බවක් තියෙනවා කියනවා. කෙලස් දැවිලි සංසිඳිලා කියනවා. මේ එකම වචනයකින්වත් නිවෙන හැටි තේරෙන්නේ නැහැ. පස්සේ කියනවා මේ සංස්කාර ධර්ම එකක්වත් නිවෙන්නේ නැහැ කියනවා. එහෙමත් කියනවා. සංස්කාර වලින් අත මිදුණු ස්වභාවයක් තමයි මේ නිවන කියලා කියනවා. මේ ලෝකේ මේ තියෙන සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන බවක් තියෙනවා. අර ගින්නේ පිච්චෙන බවක් තියෙනවා කියලා කියනවා. ඒ වගේ කෙලෙස් පිච්චෙන බවක්, සංස්කාර පිච්චෙන බවක් තියෙනවා කියනවා. ඒත් ගින්න ගැන තේරෙන්නේ නැහැ. තේරුණාද? මේක අනාත්මයි කියනවා. මේක මේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණු බවක් තියෙනවා කියනවා. ඔය වචන එකකවත් ඇහුවා කියලා නිවනේ ස්වභාවය අපට තේරෙන්නේ නැහැ. තේරුණාද? හොඳට ඔළුවට දාගන්න මේක. එතකොට ඒ නිවන දැකපු උතුමොන්ට ඒ ඔය කියන උන්වහන්සේලා දැකපු නිවන අපට කියන්නේ ඔය වාගේ වචනවලින්. එතකොට ඒ දැකපු දේ, ඒ අවබෝධ කරපු දේ, ඒ පහළ වුණු අවබෝධය ලබන්නට කරන්න ඕනේ මාර්ගය උන්වහන්සේලා කියන මම මෙන්න මේ දේ කරලා තමයි මෙන්න මේක උපදවගත්තේ මේ ගින්න උපදවගත්තේ. එතකොට අපේ පින්වත්නි මේ තථාගත ධර්මයේ දිහා බැලුවාම මුළු තථාගත ධර්මයේම තියෙන්නේ නිවනට මාර්ගයක් දේශනා කළා. මේ මඟ කියන්නේ නින්න හට ගන්නව ගන්න ක්‍රමය තියෙන්නේ. නිවන ගැන දේශනා කරපු දේශනාවල තියෙන්නේ ජීවිතේ කවදාවත් ගින්නක් නොදකපු කෙනෙකුට ගින්න දැකපු කෙනෙක් අර කියපු වචන ටිකක් තමයි දේශනා කළා තියෙන්නේ. බලන්නකෝ නිවන ගැන තියෙන දේශනා ටික ඔක්කොම ලස්සන වචන ටිකක් තියෙන්නේ. සාන්තයි ප්‍රණීතයි විතරාගී ඒ වාගේ මේ දැන් බලන්න සාන්ත අජරාමර අමාමහ එහෙම කියනවද අසංකත අමත මේවා කිව්වා කියලා එකකවත් නිවන තේරෙන්නේ නැහැ ඔයාලට අපට කාටවත් නිවන තේරෙන්නේ නැහැ මට මෙතනදී ඔයාලා තේරුම් ගන්න ඕනේ ධර්මතාවය මේකයි ඔයාලා මේ වඩන මාර්ගය දැන් ඔයාලා හිතනවානේ මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගත්තාම දැන් මේ වරදින තැන මම මේ කියන්නේ දුක්ඛ ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගත්තාම මේක මෙහෙමමයි කියලා දැක්කාම අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගත්තාම ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තාම ඒ ඒ බව තමයි නිවන කියලා හිතෙනවා ඒ බව තමයි නිවන කියලා හිතන. ඒ කියන්නේ ගිනි කූර හරියටම තේරුම් ගත්තාම ගිනි පෙට්ටිය හරියටම තේරුම් ගත්තාම ඒක අතුල්ලන ක්‍රියාව ඒ ගහනකොට අතුල්ලනවා කියන රස්ණය හරියටම තේරුම් ගත්තාම අන්න ඒක තමයි ගින්න කියලා හිතා ගන්නවා. තේරුණාද? එතකොට මේ අපි වඩන මාර්ගය තියෙනවානේ. මේක මේ සමහරලාට ඔයාලට එකපාරම කරකල ඇතරියා වගේ එකක් වෙන්නත් පුළුවන් හරියට නිවන ගැන වෙන අදහස් තියාගෙන හිටපු කෙනෙක් හිටියොත්. නමුත් මේක තමයි ඇත්ත. අපි මේ වඩන මාර්ගය තුල අපේ මෑණිවරු මේ නිවනේ එක එක ස්වභාවයන් විතරයි තියෙන නිවනේ තියෙන එක එක ස්වභාවයන් දැන් ලීය අතුල්ලනකොට රස්නේ බව එනවනේ ඒක ගින්දරේ තියෙන එකක් නේ තේරුණාද නමුත් ඒ රස්නේ බව තුලින් ගින්න තේරුම් ගත්ත හැකිද? එහෙනම් මේ රස්නේ එකපාරම මේ රස්නයක් ඇති වෙන එක තමයි ගින්දර කියලා හිතාගත්තොත්. දැන් අපට හිතෙනවානේ භාවනා කරනකොට හිතෙනවා මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දැක්කහම දුක්ඛ වශයෙන් දැක්ක අනාත්ම වශයෙන් දැක්කහම හිතේ තියෙන ඔක්කොම කෙලෙස් ටික සංසිඳිලා සිත හොඳට සාන්ත වෙලා කිසිම කෙලෙස් දැවිල්ලක් නැති වෙලා නිවුනාම මේ නිවන නම් රහත් හිතක් මේ වාගේ ඇති නිවන මේ වාගේ සාන්තයි ප්‍රණීතයි කියලා අපට හිතෙනවා. අපිට හිතෙනවා මේ රස්ණය මේ මේ දැනෙන රස්ණය තව තවත් හොඳටම වැඩි වුණාම මේ රස්ණය තමයි එහෙමනම් ගින්දර කියලා හිතාගන්න. අන්න ඒ සමුලාවක් ඒක. තේරුණාද? මම මේ කියූප එක හොඳට තේරෙන්නේ නැතෙන්නේ. ඒ සමුලාවක් වෙනවා ඒක. ඒ නිසා මේ අපි හිතන මේ හැම වෙලාවෙම නිවනේ තියෙන එක ලක්ෂණයක් තමයි අපි හිතන්නේ. අපි හිතන්නේ. නිවනේ තියෙන එක ලක්ෂණයක් මොකක් හරි. කෙලෙසුන්ගෙන් සංසිඳුණු බව. නැත්තම් සම්පූර්ණ සියලුම දුක් සෝස්සුම් ටික සියල්ලම නැති වෙච්චි සැනසුණු හිතක් ගැන අපි හිතනවා. අන්න අර නිවනේ තියෙන එක ලක්ෂණයක්. දුකෙන් තොර බව. තේරෙනවද? ආලෝකමත් බව. හිතනවා දැන් මේ ලී දෙක අතුල්ලගෙන යනකොට එකපාරම මේ නිකන් එලියක් එයි එකපාරම ආලෝකයක්. ආ ඒක තමයි ගින්දර කියලා හිතනවා එහෙනම්. හ්ම්. එනිසා මේ අපි අවබෝධ කරගන්න යන ධර්මතාවය මේක සමහර වෙලාවට මොන විදිහට ඔයාලට ප්‍රශ්න නැගෙයිද මන් දන්නේ නැහැ. හැබැයි ඔයාලට කල්පනා කළොත් ඔයාලට තේරෙනවා හැම වෙලාවෙම අපි නිවන කියලා හිතන්නේ නිර්වාණ ස්වභාවය කියලා හිතන්නේ නිවනේ තියෙන මොනවා හරි එක ස්වභාවයක්. මිසක නිවන නෙවෙයි. පැහැදිලිව ගින්න අනුව තේරුම් ගත්ත හැකි නේද? ඒ නිසා අපේ පින්වත්නි කෙනෙක් හිතනවා මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙන මාර්ගය හරියටම අවබෝධ කරගත්තොත් මේ මාර්ගයේ වඩනකොට මේක අනිත්‍යයි කියලාම ප්‍රත්‍යක්ෂ වුණොත් දුක්ඛයි කියලාම ප්‍රත්‍යක්ෂ වුණොත් අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ප්‍රත්‍යක්ෂ වෙන බව සංස්කාරයන්ගේ මිදෙන බව හිතේ තියෙන නිකන් දුක්සෝසුසුම් නැති වෙන බව එන්නේ බවත් එක්ක දැනෙන එක නැත්නම් ඒ බවම නිවන වෙන්නේ නැති කියලා අපට හිතෙනවා ඕන කෙනෙක් ගොඩක් වෙලාවට හිතනකට ඔයාලත් මේ වෙනකම්ම හිතන් හිටියේ එහෙම කල්පනා කළොත් දැන් ඔයාලට ටික ටික හරි තේරෙයි මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ ඔය එක ලක්ෂණයකින් පමණක් යුක්ත එකක් නෙවෙයි. එක ලක්ෂණයක් ගැන දැකලා අපට නිවෙන ස්වභාවය කවදාවත් තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි අපේ පින්වත්නි ඔය මිනිස්සු හිතන්නේ මේ ධර්මය හොඳට තේරුම් ගත්තාම මේ ධර්මය හොඳට ප්‍රත්‍යක්ෂ කරගත්තා දන්න කෙනෙකුගෙන් මේක හොඳට අහලා ඉගෙනගෙන ඒක හොඳට මෙනෙහි කරලා හොඳට පාඩම් කරලා මේක හොඳට දැකලා ඒක එහෙමමයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තාම ආයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි එහෙනම් නිවන් දැකීම වෙන්නේ කියලා රැවටුනහම ඒ පිනිස කටයුතු කරනවා ඊට පස්සේ මතක තියාගන්න අර ලීය අතුල්ලන එක ඒ ලිය රත් වෙන එක ඒ ක්‍රියාව ම නිවන නෙවෙයි. හැබැයි ඒ ක්‍රියාවෙන් තොරව ගින්නක් හටගන්නේ නැහැ. ඒ නිසා අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂ නොකොට දුක්ඛ ලක්ෂණය ප්‍රත්‍යක්ෂ නොකොට අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ නොකොට කවදාවත් නිවන් හම්බ වෙන්නේ නැහැ. නිවන හටගන්නේ නැහැ. හැබැයි ඒ බව නෙවෙයි නිවන කියලා කියන්නේ. බලට මේක තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ගින්නටයි ගිනි හට ගන්න ක්‍රමයටයි නිවනයි මාර්ගයයි සංසන්දනය කරලා බැලුවොත්. පැහැදිලි නේද? හරි. අපේ පින්වත්නි අන්න උතනදී තමයි දැන් අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝමැඩට වැඩලා බෝමැඩ වැඩ ඉඳගෙන ආනපාන සති භාවනාවෙන් භාවනාව ආරම්භ කරලා චතුර්ථ ධාන සමාපatti උපදවලා ඒක විදර්ශනා පාදක කරගෙන ඉන්න නැගිටලා ඊට පස්සේ උන්වහන්සේ විදර්ශනා කරන්න ගත්තා. ඒකට කියනවා මහා විදර්ශනාව කියලා. මොකද අපි වාගේ ටිකක් බෑ උන්වහන්සේට මේ සකල විද ලෝක දහ කියන්නේ රූප අරූප කාම මේ තුන් ලෝකයේ සියලුම ධර්මතා විදර්ශනා කරන්න ඕනේ. බුදු කෙනෙක්නේ. මොකද උන්වහන්සේට කියලා දෙන්න කවුරුවත් නැහැනේ සබ්බේ සංඛාර අනිච්චා කියලා කියලා දෙන්න කවුරුවත් නැහැ උන්වහන්සේට. අපට ඒක උන්වහන්සේ කියලා දුන්නු නිසානේ අපි දන්නේ මේ තුන් ලෝකෙම තියෙන සංස්කාර අනිත්‍යයි කියලා. සියලුම සංස්කාර අනිත්‍යයි කියලා අපි දන්නේ උන්වහන්සේ කියපු නිසා. බුදුරජාණන් වහන්සේට බොමුඩදී ඔක කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. සමහර වෙලාවට පිටසක්වලක තියෙනවා වෙන්න පුළුවන් නিত্য සංස්කාරයක්. දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේට තව බුදු කෙනෙක් කිව්වේ නැහැ මේ මුළු විශ්ව ලෝක ධාතුවේම තියෙන සකල සංස්කාරම අනිත්‍යයි කියලා උන්වහන්සේට කවුරුවත් කියවිලා දුන්නේ නැහැ. උන්වහන්සේ දන්නේත් නැහැ. ඒ නිසා උන්වහන්සේට බොමැඩදී මේක හොයාගන්න සිද්ධ වුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඇස්සිස් මස්ලේ අබදරුව දන් දීලා සාරාංශකයේ කප්සුවහසම් පාරමී පිරුවේ නිකමට නෙවෙයි. අපේ පින්වත්නි අපිට තරම් සරලව මේ ධර්මයේ උන්වහන්සේට අවබෝධ කරගන්න පහසුුනේ නැහැ. මොකද උන්වහන්සේට උපදෙස් දෙන්න ගුරුවරයෙක් හිටපු නැති හින්දා. එනිසායි අර අපට නම් මේ අපේ ඇස් දෙකට මායින් වෙන අපේ කන් දෙකට මායින් වෙන රූප නාම රූප ටික අනිත්‍ය වශයෙන් දැක්කහම ඒ අනුව අපිට තේරෙනවා මේ ඔක්කොම සංස්කාර අනිත්‍යයි කියලා. හැබැයි මහා කාරුණික ආනන් වහන්සේට එච්චර සරලව මේ වැඩේ කරන්න පුළුවන් උනේ නැහැ. මොකද උන්වහන්සේ තනියෙන් මේ වැඩේ කරන්න ගිය පුතුමෙක් හින්දා. බුදු කෙනෙක් නිසා. ඒ නිසා උන්වහන්සේ මහා විදර්ශනාවක් කළා. මේ ලෝකේ තියෙන සියලු සංස්කාර ධර්ම සම්රක්ෂණය කරමින් මහා විදර්ශනාවක් කළා. මේ විදර්ශනාව කරගෙන පටිසමුප්පන්න ධර්ම සම්මර්ෂණය කරගෙන යනකොට අපේ පින්වත්නි අවසාන ගෝත්‍ර භූ ඥානය දක්වා යනකම්ම උන්වහන්සේ මේ තමන් වහන්සේ මොකක්ද මේ අවබෝධ වෙන්න යන්නේ කියලා නිවන පිළිබඳව දැනගෙන හිටියේ නෑ. මේ සංස්කාරයන්ගෙන් තොර සාන්ත සුඛ ස්වභාවයක් දුකෙන් නිදහස් වුණු බවක් තියෙන බව උන්වහන්සේ දැනගෙන හිටියා. ඉතින් අපටත් ඒක තේරෙනවනේ. එන්නේ තේරුමමයි උන්වහන්සේට තිබ්බේ. හැබැයි උන්වහන්සේ මාර්ගය හොයාගත්තා. නිකනුත් නෙවෙයිනේ. ගොඩාක් පරීක්ෂණ කරලා ඒ මාර්ගය උන්වහන්සේ හොයාගත්තේ. ඒ මාර්ගය හොයාගෙන උන්වහන්සේ ගෝත්‍ර භූ ඥානියට එනකල්ම උන්වහන්සේ මේ දන්නේ නැහැ මොකක්ද මේ නිවන කියන්නේ කියන එක. දන්නේ නැහැ කියන්නේ නිවන ඒ වෙනකොටත් උන්වහන්සේට අවබෝධ වෙලා තිබෙන්නේ නැහැ මහා බෝසතාණන් වහන්සේට. සියලු සංස්කාර දුක් වලින් මිදුණු සාන්ත සුඛ ස්වභාවයක් තියෙනවා කියලා උන්වහන්සේගේ මහා ප්‍රඥාවට තේරිලා තිබ්බා. ඒ කියන්නේ උන්වහන්සේ බුදු වෙන්න දුකෙන් නිදහස් වෙන්න භාවනා කළේ. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේත් බොමුඩ කළේ අර ගිනි පෙට්ටියයි ගිනි කූරයි එකට අතුල්ලපු එක. පැහැදිලිනේ? ලී දෙක එකට අතුල්ලුව එක. උන්වහන්සේ බොමුල ඒක කරමින් කරමින් ඉන්නකොට උන්වහන්සේගේ මාර්ගය වැඩිලා සියලු බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා පිරූ පාරමී මුහුකුරා ගිහිල්ලා උන්වහන්සේට එක ෂණයකදී මේ කියන නිර්වාණ ධර්මය මාර්ගඵල චිත්ත වීතිය ගියා. ඒක එක ක්ෂණයකදී අනේ එකක්. චිත්ත වීතියක් පහළ වෙන්න තප්පරය සමහර වෙලාවට කෝටි ප්‍රකෝටි ගානකට බෙදුවාම එන කාලයටත් වඩා අඩු කාලයක් කියන්නේ. එයාගේ පුංචි කාලයකදී මේ ධර්මතාවය උන්වහන්සේට අවබෝධ වුණා. මේ නිර්වාණ ධර්මය දැක්කා. ප්‍රත්‍යක්ෂ වුණා. ඒ නිසානේ උන්වහන්සේ මේ පස්සක මහණුන් ගාවට ගිහිල්ලා මෙහෙම කතාවක් කිව්වේ. අහලා තියෙනවනේ. මොකද්ද? පුබ්බේ අඩනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි බලන්නකෝ මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේක මයිල් කෙලින් වෙන කතාවක් අපේ ඇඟේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විරූ ධර්මයක් මේ පෙර කියලා කිව්වේ මාර්ගඵල ලබන මොහොත දක්වාම පෙර උන්වහන්සේට තේරුණාද පෙර කියලා කිව්වේ මේ බෝධි සම්භාර පුරණ කාලයම ගැන නෙමෙයි මේ දේශනා කළේ මහණනි මම මේ ධර්මය මට පහළ වෙන මොහොත දක්වාම මම මේ මේ මේ ධර්මය මෙහෙම එකක් කියලා දැනගෙන හිටියේ නෑ මොකද මේ ගින්න කොයි වගේද කියලා ගින්න හට ගන්නකම්ම කවදාවත් ගින්න දැකපු නැති කෙනෙකුට තේරුම් ගන්න බෑ එනිසා මේ මාර්ගඵලයට නිවන ප්‍රත්‍යක්ෂ වෙන වෙලාවේ උන්වහන්සේට නිවන් දකින්න වෙලාවේ තමයි උන්වහන්සේ බොමැඩ ඒ මොහොත වෙනකම්ම හාන් කවිස්සියකින්වත් හිතුවේ නැති පෙර නොඇසූ විරු ධර්මතාවයක් උන්වහන්සේට පහළ වුණ එකපාරම ඒක උන්වහන්සේ ලස්සනට මේ වචනේම දේශනා කළා. මහණනි පෙර නොඇසූ විරෝධ ධර්මයක් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විසූ ධර්මයක් ගැන මට චක්කුම් උදපාදී ඇහක් පහළ වුණා එකපාරම. දැන් ජීවිතේ කවදාවත් ගින්දරක් දැකලා නැති කෙනෙකුට අර ගින්න දකින්න ඇහක් නැහැනේ පහළ වෙන්නේ. එකපාරම අර ලී එක ලී දෙක මැද්දෙන් ගින්න හට ගන්නකොටම ගින්න දකින්න ඇහක් පහළ වෙනවා ටක් ගාලා. දැන් ඔයාලට මෛත්‍රී මහබෝසතාන් වහන්සේ දකින්න හැක් තියනවද? සක්දේව් රජ්ජුරුව දකින්න හැක් තියනවද? දිව්‍ය අරමුණු දකින්න හැක් තියනවද? නෑනේ. ඔයාලා එකපාරම ඔයාලා භාවනා කරලා චතුර්ථ ධාන අෂ්ට සමාපatti උපදවලා දිවස උපදව ගන්න පරිකර්ම කරලා කරලා එකපාරම දිවස උපන්නොත් කොටම දෙවිවරු පේන්න ගන්නවා. මෙතන දෙවි කෙනෙක් ඉන්නවා එකපාරම දෙවිවරු පේන්න ගන්නවා. එතකොට අන්න දෙවිවරු පේන ඇහක් පහළ වුණා එකපාරම. ඒ වාගේ මේ බුදුරජාණන් වහන්සේටත් බොහෝ මුලදී අර පෙර නොයසූ විරු ඔය ධර්මතාවය පිළිබඳ එකපාරම ඇහක් පහළ වුණා. ඒක සම්බන්ධ කරගන්න ඕන අතෙන්ට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර තිබ්බේ නෑ උන්වහන්සේට ඒ ඇහැ. එකපාරම පහළ වුණේ ඒක. බොහොම වැඩදී. එකපාරම පහළ වුණා කියන්නේ ඉඳගත්තු ගමන් පහළ වුණා නෙමෙයි. අර ගින්න හට ගන්නකම් උන්වහන්සේ මාර්ගයේ වඩපු එක කළා. මාර්ගයේ වඩමින් හිටියා. සංස්කාර ධර්ම දකිමින් හිටියා. පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ලක්ෂ වාරයක්ද අසංඛේය වාරයක්ද අනන්ත වාරයක් මෙනෙහි කළාද කියන එක අපි දන්නේ නැහැ කවුරුවත්. උන්වහන්සේට මේ ධර්මතාවය පහළ වෙනකල්ම, ඒ ඇහැ පහළ වෙනකම්ම උන්වහන්සේ බොහොමුඩ ඒක නැවත නැවත මෙනෙහි කළා. අපේ පින්වතුනි මුළු තුන්යම් රාත්‍රියක් මේ වැඩේ කළා. මේක එහාට මෙහාට මෙනෙහි කර කර ඉන්න අතරේදී අරුණුත් ගමනයත් එක්කම තමයි මේ සංසිද්ධිය සිද්ධ වුණේ උන්වහන්සේට. මේ මොහොත වෙනකම්ම නොතිබිච්ච මේ ඇහැ උන්වහන්සේට එකපාරම පහළ වුණේ අර ධර්මයන් සම්බන්ධව. පැහැදිලි නේද? චක්කුන් උදපාදි ඥානං උදපාදි මේක ඇහැ කිව්වට අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තවත් වචනයක් කියනවා. චක්කුන් උදපාදි නිකන් මේ ඥානං උතපාදි ඥානේකුත් උපන්නා. එහෙම කිව්වත් අපිට ඇහක් උපන්න කියව අපිට හිතෙන්නේ වෙන එකක්. ඒ නිසා උන්වහන්සේ ආයත් වචනයක් කියනවා. මට ඒ පහළ වෙච්ච ස්වභාවය චක් ඥානං උදපාදි. එහෙමත් තේරෙන්නේ නැහැ පඤ්ඤා උදපාදි. එහෙමත් තේරෙන්නේ නැති නිසා කියනවා මහාන නෙමේ ආලෝක උද ආලෝකයක් වගේ එකක් පහළ වුණා කියලා කියනවා. බලන්න මේ කරුණාවෙන් දැන් මේක පස්සක මහණුන්ට තේරෙන්නේ නැහැ. මේ දෙවියන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේට මේ එකපාරම උපන් එක. හිතන්න කාමරයකට වෙලා ජීවිතේ කවදාවත් ගින්නක් දැකපු නැති කෙනෙක් කට්ටියත් ගින්න ලී දෙක අතුල් අතුල් ඉන්නවා මිනිස්සු ඔක්කොම යනවා යන්න. මෙයා තනි වෙනවා කාමරේ. ගහක් මුල තනි වෙනවා මෙයා. තනි වෙලත් මෙයා උත්සාහය අතාරින්න නැතුව රෑ එළි වෙනකම්ම මේ ලී දෙක අතුල් අතුල් ඉන්නකොට එකපාරම පාන්දර අර ලී දෙක මැද්දෙන් ගින්නක් හට ගන්නවා. හටගත්තු ගාම මෙයා ටක් ගාලා නැගිටලා දුවගෙන යනවා අනිත් කට්ටිය ගාවට. ගිහිලා කියනවා මට එකපාරම මං මේක අතුල් අතුල්ල හිටියා. පාන්දර එකපාරම මේක මැන්දෙන් ගින්නක් හටගත්තා. එකපාරම ආලෝකයක් ආවා. එකපාරම රස්නේ බවක් ආවා. එකපාරම නිකන් මගේ ඇඟේ අතේ අත පිච්චිලා ගියපු බවක් වුණා. මේ මේ වචන ටිකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා පස්සක මහණුන්ට කියන්නේ. දේශනා කරන්නේ බලන්න. මහරණේ ඥානයක් උපන්නා, ඇසක් උපන්නා, ආලෝකයක් උපන්නා. මං කවදාවත් දැකලා තිබුණ නැති ධර්මයක් ගැන. අපේ පින්වත්නි මෙන්න මේ චුට්ටවල ගොළුවට දාගත්තොත් නිවන හොයාගෙන ගිහිල්ලා වැරදි තැනක අතරමං වෙන්නේ. මේ ලෝකේ මිනිස්සු ගොඩාක් ධර්මදරය වෙන්න පුළුවන් මේ කාරණේ හරියටම තේරුම් ගත්තේ නැති හින්දා නිවන හොයා නිවන හා නිවන් මාර්ගයේ හරියට ගලප ගන්න බැරි හින්ද නිසා මාර්ගයෙන් නිවන හටගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි වුණු හින්දා බොහෝ වෙලාවට මාර්ගයේම නිවනයයි වරද්දවාගෙන මාර්ගයේම ප්‍රත්‍යක්ෂ වීම නිවනයයි වරද්දවාගෙන අනිත්‍ය ආදී තිලක්ෂණ ප්‍රත්‍යක්ෂ වීමම නිවනයයි කියලා හිතාගෙන එහෙම නැත්නම් කෙලෙසුන්ගේ සංසිඳීමම නිවනයයි කියලා හිතාගෙන තෘෂ්ණාවේ නැති බවම නිවනයයි කියලා හිතාගෙන ශුන්‍ය බවම නිවනයයි කියලා හිතාගෙන මාර්ගය තුල අතරමං වුණා. එනිසා මේ අපේ පින්වතුන් නිවන් දකින්න යන ගමනේ පත්‍රිකාවේ නැති වුණත් මම මේ කතාව කිව්වේ නිවන් දකින්න යන ගමනේ මෙන්න මේ නිවන කියන්නේ මොකක්ද මාර්ගය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. මාර්ගය තුලින් නිවන කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඒ නිවන එක එක ස්වභාවයන් විතරයි අපට හිතා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හ්ම්. දැන් ඒක තේරුම් ගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මම ඔය කියපු කතාවේ? සමහරට මම දන්න ඔක අහලා තිබ්බ එකක් නෙමෙයි ඔයාලා. මේක මට ආපහු අහන්න දෙයක් නැහැ. මේ මොනවා හරි අහන්න තියනවද ඔය කතාවේ? මම මේ කියපු කතාව තේරුණානේ නේ. ගැඹුරු කතාවක්. ගැඹුරු වුණත් තේරුම් ගන්න පුළුවන් කතාවක්. අපේ මහත්තයා මේ මොහොත වෙනකල් ඔයාලා. මම දන්නවා ඔයාලා හැමෝම මමත් මේ කතාව දවසක දැනගත්තා නම් ඒ දැනගන්න මොහොත වෙනකම්ම මාත් ඔයාලා වගේම නිවන ගැනත් මාර්ගය ගැනත් වැරදි විදිහට හිතාගෙන හිටියේ. මාත්මික බුදුරජාණන් වහන්සේගෙන් ගුරුවරයෙකුගෙන් දැනගන්න මොහොත වෙනකල්ම මමත් ඔයාලගේ තැනම තමයි හිටියේ. මමත් හිතාගෙන හිටියේ හැම වෙලාවෙම මේ මාර්ගයම ප්‍රත්‍යක්ෂ කිරීම, අර තිලක්ෂණයම ප්‍රත්‍යක්ෂ කිරීම, මේ ධර්මයම ප්‍රත්‍යක්ෂ කර ගැනීම, නැත්නම් මේ ධර්මයම එසේයි කියලා අවබෝධ කර ගැනීමම තමයි නිවන කියලා කියන්නේ කියලා දැනගෙන හිතාගෙන හිටියේ. දැන් එතකොට ඔයාලට තේරෙනවා මාර්ගයේ මාර්ගයේ යනකොට ඒ මාර්ගයේ හම්බෙන කිසිඳු ධර්මතාවයක ගෑවිලාවක් නැති ස්වභාවයක් තමයි නිර්වාණ ධර්මය කියලා කියන්නේ කියලා. එනිසා ජීවිතේ කවම කවදාකවත් අහපු නැති කතාවක් මේක. එනිසා මේ කතාව හැමෝම ආපහු මේක අහලා මේ රෙකෝඩ් එක හරි ආපහු ආපහු අහලා මෙන්න මේක ඔලුවට දාගන්න ප්‍රශ්නයක් ආවොත් ਵਿਚාරලා ඒක විසඳගන්න. මේක අහලා වැරදි දෘෂ්ටි දාගන්නත් එපා හරියටම තේරුම් ගන්න. එහෙම නැති වුණොත් කෙනෙක් තරක කරන්න පුළුවන්. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නනේ අපි ඔට්ටු වෙන්නේ. ඉතින් ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ගැනීමට වෙනස් දෙයක් නම් නිවන. ඒ කියන්නේ ඔබහස නිවන කියලා වෙන එකක් පනවනද කියලා සමහර මට චෝදනා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට මට උත්තරයක් දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මාර්ගය ම නිවන වශයෙන් පැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාර්ග සත්‍යයක් කියලා වෙනම දේශනා කළා, නිර්වාණය කියලා වෙනමම ධර්මතාවයක් පැනෙව්වා. එනිසා උ පැහැදිලිවම මාර්ගයම මාර්ගය කියලා කියන්නේ තථාගත ධර්මයට. මාර්ගය කියන්නේ ත්‍රිපිටක ධර්මයට, තථාගත ධර්මයට. ඒ තථාගත ධර්මයේ හෙවත් මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම, අවබෝධ කර ගැනීම නිවන නෙවෙයි. නිවන කියන්නේ ඒක අවබෝධ කර ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ඒ තුල ඒ ස්වභාවයෙන් විනුරු මුක්ත වුණු නිවන් දැකපු කෙනෙක් විතරක්ම දන්න අර මං ගින්නේ උපමාවෙන් පෙන්වුවේ ඒ වාගේ නිර්වාණ නිර්වාණ ධර්ම එකයි බුදුරජාණන් වහන්සේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීම මහණනි නිවන කියලා දේශනා නොකොට මහණනි මාර්ගය වැඩිම තුල මාර්ගය වඩා නිමවීම තුල ලී දෙක අතුල්ලා අතුල්ලා අවසන් වීම තුල ගින්න හට ගැනීම මොහොත දක්වා අවසන් වීම තුල මේ නිර්වාණය කියන වෙනමම ධර්මතාවයක් මහණෙනි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. පැහැදිලිද? මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න කියලා දේශනා කළා නෑ. මාර්ගය වඩණ්ඩයි දේශනා කළේ. නිවනයි ප්‍රත්‍යක්ෂ කරන්න කියලා වදාළේ. ඒ නිවන ප්‍රත්‍යක්ෂ වෙනකොට අර අන්ධකාරය වාගේ අවිද්‍යාව දුර වෙලා යනවා. ගින්දර හට ගන්නකොට අඳුර දුරු කරන්න නෙවෙයිනේ ලී අතුල්ලන්නේ. හැබැයි ගින්දර හට ගන්නකොට අන්ධකාරය දුර වෙලා යනවා. රස්නයක් හට ගන්නවා. ඒ වාගේ දුක නැති වෙලා යනවා. අවිද්‍යාව, තණ්හාව නැති වෙලා යනවා. නිවන සිතේ ප්‍රත්‍යක්ෂ වෙනකොට, පහළ වෙනකොට, අර ඇස පහළ වෙනකොට, අර ආලෝකයේ හිතේ පහළ වෙනකොට. ඒ ආලෝකය වෙනමම ධර්මයක්. මාර්ගයට මාර්ගය තුලින් ලැබෙන්නේ හැබැයි මාර්ගයේ ස්වභාවයෙන් තේරුම් ගන්න බැරි එකක්. පැහැදිලි නේද? එතකොට ওই නිවනේ එක එක ලක්ෂණ අපට දැන් උනත් මම අර කිව්වාලට ඔළුවේ කැක්කුමේ නැති බව දැන්. ඒක නිවනේ ස්වභාවයක්. නිවන් දැකපු කෙනාට ඔළුවේ කැක්කුම නැහැනේ. නිවනේ ඔළුවේ කැක්කුම නැහැනේ. දැන් අපේ මහත්තුරුන්ට ඔළුවේ කැක්කුම නැත්තම් දැන් අපේ මහත්තුරුන්ට පිළිකා රෝගයක් නැත්තම් දැන් අපේ මහත්තුන්ට පිළිකා රෝගයක් නැත්තම් ඒ දැන් ඔයාලා ඒ නිවනේ එක්තරා සැප ස්වභාවයක ඉන්නේ. හැබැයි ඔයාලා මතක තියාගන්න නිවනේ మతు හට ගැනීමක් නැහැ. හැබැයි ඔයාලට දැන් මේ තියෙන රෝග නිවාරණය ආපහු හටගන්න හේතු ටික තියාගෙන තමයි දැන් නිවාරණය වෙලා තියෙන්නේ. නිසා తాවකාලික යටපත් වීමක්. අපේ පින්වත්නි එහෙමනම් අපි දැන් මේ පත්‍රිකාවට යන් ආපහු පාරක් මං කියනවා වැරදි දෘෂ්ටියකටපත් වෙන්න එපා මේක හොඳට තේරුම් ගන්න. පුළුවන් නේද? ආපහු අහන්නකෝ. ලස්සන ගාතාවක් තියෙනවා. ඔන්න ඔය කියන නිවන් මඟ යනකොට ඔය කියන නිවන පහල කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙමනම් මේ ලීඩ් එක එකට අතුල්ලන එක ගිනි ගන්න එක සම්බන්ධ සෑහෙන දේවල් කරන්න ඕනේ. අයිස් සීතල තැනකට ගිහිල්ලා ලී දෙකක් ඇතුල්ලුවොත් මොකද වෙන්නේ? සීතල තැනක ලී දෙක ඇල්ලුවොත් කවදාවත් අර කියන ගින්න හටගන්නේ නැහැනේ. ඒ වාගේ මේ අසප්පාය තැනක ඉඳගෙන සප්පාය නැතුව අසප්පාය තැනක ඉඳගෙන කොච්චර මාර්ගය වැඩුවත් නිවන පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සප්පාය අසප්පාය කියලා දෙයක් පෙන්වුවේ. මේක වැඩේ කරලා ගින්න හදාගත්තු කෙනෙක් තමයි මේ කතාව කියන්නේ දැන් අපිට. අපි දන්නේ නැහැනේ ගින්නේ ස්වභාවය. ඒ නිසා අපි දැන් මෙතන බෑ රස්නේ කියලා අවුවේ බෑ ඔක අතුල්ලන්න කියලා යනවා මේ සීතල තියෙන තැනකට. හොඳට AC එකත් හොඳට ඇඟට වදින්න දාගෙන දී දෙක අතුල්ලන්න පටන් ගන්නවා. ඒතකොට දාඩිය දාන්නෙත් නැහැනේ. නේද? එතකොට අර ඉස්සරලා ලී දෙක අතුල්ලලා ගින්න හදාගත්තු කෙනා ඇවිල්ලා කියනවා ඔය AC එක තියෙන තැන ඇතුල්ලුවාට ඔයාට කවදාවත් ගින්න හදා ඔයා කොච්චාව අවුරුද්දක් ඕක අතුල්ලා අතුල්ලා හිටියත් අර රත් වෙන්නේ යන්තන්නේ රත් වෙන්නේ රත් වෙන රත් වෙන ටික AC එකට නිවෙනවා මිසක ඔයාට ගින්න හදාගන්න බෑ කියලා. එනිසා මේ ඒ මාර්ගඵල ලැබපු කෙනෙක් නිවන් දැකපු කෙනෙක් මේක කියනවා අපිට මේ අසප්පාය තැන්වල ඉඳගෙන කොච්චර උත්සාහ කළත් කොච්චර මාර්ගය වැඩුවත් වැඩුවත් වැඩුවත් අවුරුදු ගණන් වැඩුවත් අර කියන පෙර නොයසූ විරු ධර්මයේ කෙරෙහි ඔව් ප්‍රඥාව පහළ වෙන්නේ ධම්මැස පහළ වෙන්නේ නැහැ කියලා. ඔක කියනකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිර්වාණ ධර්මය ගැන අහලා තිබ්බේ නැති නිසා තමයි උන්වහන්සේ පෙර නොයසූ විරු ධර්මයන් ගැන මෙහෙම කියලා මෙහෙම දේශනා කළේ. දැන් අපි බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන හින්දා අපි අහපු ධර්මයක් පෙර අහපු ධර්මයක් තමයි මේ අවබෝධ කරගන්නේ කියලා කෙනෙක් තරක කරන්න පුළුවන්. එතකොට එයා එහෙම තරක කෙරුවත් ඔයාලා ගිනි උපමාව ආයෙත් ඔලුවට ගන්න. අපි අහලා තියෙන්නේ රස්නේ බව විතරයි. බුදුරජාණන් වහන්සේ කියපු ගින්න ගැන දේශනා කරපු කතාවේ අපි අහලා තියෙන ආලෝකයක් තියෙන බව, රස්නේ තියෙන බව, පිච්චෙන බව, නිකන් ජෙල් එකක් වාගේ බව, අල්ලන්න බැරි බව, නිකන් වාතයක් වාගේ දෙයක් බව. අන්න ඒව ගැන විතරයි අහලා තියෙන්නේ. කවදාවත් අපි ගින්න ගැන අහලා නැහැ. ගින්නේ ස්වභාවය අපි අහලා දැනගෙන නැහැ. ඒකේ ස්වභාවය විතරයි අහලා තියෙන දැකපු කෙනෙකුගෙන් ඈ. ඒ නිසා එක එක්කෙනා එක එක විදිහට තර්ක කරන්න පුළුවන්. ඒකයි මම මේ ආපහු පාරක් එක අවධානය දුන්නේ. ගාථාවේ කියනවා ආවාසෝ ගෝචරෝ භස්ස පුග්ගලෝ භෝජනං උතු ඉරියාපතෝති සත්තේතේ අසප්පායේ විවජ්ජයේ සප්පායේ සත්තයේ වේත එවං හි පටිපජ්ජතෝ නචිරේනේව කාලේන හෝති කස්සචි අප්පනා කියලා. මෙතනදී මේ කියන්නේ සප්පාය හතකුත් අසප්පාය හතකුත් ගැන. මොකටද මාර්ගය වඩන්න. භාවනා කරන්න. එතකොට මේ භාවනා නිමිත්ත ගැන මෙතන කියනවා. නිමිත්ත රැක ගන්නට කැමති කෙනා විසින් අසප්පාය ආවාස අපගතාව කියන්නේ ඒක ticket ආවාස ගෝචර කියන්නේ ඒවා අසප්පාය ආවාස අසප්පාය ගොදුරුගම අසප්පාය කතා අසප්පාය පුංගල අසප්පාය භෝජන අසප්පාය ඍතු අසප්පාය ඉරියව් කියන මේ සත දුරු කරන්නට ඕනේ භාවනා නිමිති තුනක් තියෙනවා මොනවද පරිකරම නිමිත්ත උග්ඝහ නිමිත්ත ඒ වගේම පටිභාග නිමිත්ත කියලා නිමිති තුනක් තියෙනවා. මම මේ නිමිති ගැන විස්තර කරන්නේ නැහැ. මම ආනාපාන සතිය ගැන චුට්ටක් කියන්නම්. පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ මේ හුස්ම පොදට. අපි ඉස්සරෝම ඒ හුස්ම පොදේ පරිකර්ම නිමිත්තේ තමයි පරිකර්ම කරන්නේ. නැවත නැවත උත්සාහ කරන්නේ. ඒ නිසා මේ පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ මේ හුස්ම හැමෝටම අල්ලගන්න බෑනේ. හැමෝටම හුස්ම ප්‍රකට වෙන්නේ නැහැනේ. කොච්චර නාසිකාගාව හිත තියාගෙන හුස්ම බලන්න හැදුවත් හුස්ම ප්‍රකට වෙන්නේ නැහැ. යමෙකුට හුස්ම ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ එහුට අර කියන පරිකර්ම නිමිත්ත ප්‍රකට වුණා කියන එක. ඒ පරිකර්ම නිමිත්තේ හිත තියාගෙන ආපහු ආපහු නැවත නැවත පරිකර්ම කරනකොට භාවනා කරනකොට තමයි අර අපි අහලා තියෙන ආලෝක වාගේ පහළ වෙන උග්ඝා නිමිති, ඒ වගේම ප්‍රභාස්වරව පහළ වෙන පටිභාග නිමිති කියනවා පහළ වෙන්නේ. නිසා දැන් මේ නිමිත්ත රැකගන්න කියලා මෙතන කියන්නේ ඔන්න ඔය අපි දැන් භාවනා කරන්න දවසක් දෙකක් තුනක් උත්සාහ කරලා අපේ මහත්තයා අපට පුළුවන් වෙනවා මේ හුස්ම පොද ප්‍රකට කරගන්න. සමහරට ඔයාලටත් කාලයක් යන්නේ නැති මේ හුස්ම පොද නාසිකාග ප්‍රකට කරගන්න. අන්නේ ප්‍රකට කරගත්තු පරිකර්ම නිමිත්ත රැකගන්නට මෙන්න මේ සප්පාය ආවාසාදී සප්පාය හත අපට ඕනේ අසප්පාය දුරු කරන්න ඕනේ පැහැදිලි නේද? හරි. අපි බලමුකෝ මොනවද මේ කියලා. අසප්පාය ආවාස. අසප්පාය ආවාසය දැන් මේක මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු එකක් නේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි මේක අපිට ගලප ගන්න ඕනේ ඔයාලට. ඔයාලා භාවනා කරනවා නම්. යම් ආසා ආවාසයක වසන කෙනාට නෝපන් නිමිත්ත නූපදින්නේ නම් උපන් නිමිත්ත නැති වෙන්නේ නම් නොඑළඹි සිහිය නොඑළඹෙන්නේ නම් අසමාහිත සිත සමාහිත නොවෙන්නේ නම් ඒක අසප්පාය ආවාසයක්. දැන් ඔයාලා ආවාසයේ gedarata උපමා කරගන්න. gedara hari භාවනා කරන තැන මෙතන මේ කියන්නේ. භාවනා කරන්න ඔයාලා වාසය කරන තැන. සමහර කෙනෙකුට සමහ තැන්වල භාවනා කරනකොට සිත සමාහිත වෙන්නේ නැහැ අපි පින්වත්නි. ඔන්න දැන් මම මේක ඉස්සලා මේක කියලා දීලා තියෙනවා භාවනා වැඩසටහන් වල. ඔන්න ඒක දැන් මේ ධර්මයේම තියෙන තරක් අපට හම්බ වෙනවා. ගාතාවකම තියෙන තරක් හම්බ වෙනවා. එතකොට මේ අසප්පාය වුණු සිත සමාහිත වෙන්නේ නැත්නම් භාවනාව වැඩෙන්නේ නැත්නම් සමාධියක් පොඩ්ඩක් උපදගත්තොත් ඒක නැති වෙලා යන බවක් වාගේ තියෙනවා නම් ඒක දියුණු තියුණු වෙන බවක් නැත්නම් අන්න එතනට කියනවා අසප්පාය gedara කියලා. ඔයාලගේ පැත්තෙන් ගත්තාම අසප්පාය gedara කියලා. සමහර වෙලාවට පන්සලේ වැඩෙන්නේ නැහැ, ගෙදර වැඩෙනවා. සමහරට පන්සලේ වැඩෙන්නේත් නැහැ, ගෙදර වැඩෙන්නේත් නැහැ, පාකින් එකේ වැඩෙනවා හොඳට. සමහරට වාහනේ ඇතුලේ වැඩෙනවා හොඳට. ඒ නිසා ඔයාලම තේරුම් ගන්න, හොයා ගන්න ඔයාලට සප්පාය ආවාසය මොකක්ද කියන එක. අසප්පාය තන දුරු කරලා සප්පාය තන ඉඳගෙන පරිකර්ම කෙරුවොත් තමයි උත්සාහ කළොත් තමයි අර පෙර නොඇසු වූ ධර්මයේ පිළිබඳ අපට ධම්මැස පහළ වෙන්නේ. ඔය ආවාස සප්පාය ගැන කියනකොට කියනවා ලක්දිව විසුද්ධි මාර්ගට කතාවේ කියනවා ලක්දිව සුළුන්නාලෙන කමටහන්ගෙන විසූ 500ක් භික්ෂු අරිහත්වයටපත් වුණා. ඔය සුළුන්නාලෙන කියන එකේ කොහෙද තියෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ. ඒ සුළුන්නාලෙන කියන ලෙනේ බොහෝ භික්ෂුන් වහන්සේලා රහත් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ භික්ෂුන් වහන්සේලා යට මාර්ගඵල ලබලා තියෙනවා. දැන් රුවන්වැලි මහසෑය ගත්තාම රුවන්වැලි මහසෑයේ කොත් සෑය පේන පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගිහිලා යම් පමණ කිලෝමීටර සමහරට යොදුන් බර ගානක් ඈතට මහසෑය පේනවා. ඒ මහසෑය යම් පමණ ප්‍රමාණයකට පේනවා නම් ඒක වට ප්‍රමාණයට ගත්තාම ඒ සම්පූර්ණ බිම් ප්‍රමාණය වල මිනිස්සු පියවර තියාගෙන හිටගත්තොත් ඒ එක එක පියවරක ඉඳලා භාවනා කරලා රහත් වෙච්ච ප්‍රමාණය දහස් ගණනක් වෙනවලු. මහසෑය ගාව භාවනා කරලා රහත් වෙච්ච අය ප්‍රමාණය. එතකොට හිතන්නකෝ මහසෑය කොච්චර දුරට පේනවද? මේ මහසෑය දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ ගාව ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සෙවණේ භාවනා කරනවා කියන හැඟීමෙන් ඒ භාවනා කරපු ඒ පුණ්‍ය භූමිය ඒ බිමේ අඩියක් අඩියක් තියෙන තැන් ප්‍රමාණ ගත්තාම ඒ එක එක අඩියක් තියෙන ප්‍රමාණය රහත් වෙච්ච ප්‍රමාණය දහස් ගණනක් වෙනවලු මෙතකයි කියලා සමහරට ගණන් කරන්න බැරිලු සමහර තැන්වල රහත් වෙච්ච ප්‍රමාණය. නිසා එවුවා බොහෝ දෙනෙකුට රහත් වෙන්න සප්පාය භූමි. සප්පාය භූමි. සමහර සමහරලාට මෙතන ඉන්න මොක්කොම පිරිසට මේ මේ භාවනා භූමියේ මේ පන්සලේ භාවනාව වැඩෙනවා හොඳට. සමහර කෙනෙකුට බෝධිය ගාව වැඩෙනවා හොඳට. නිසා ඔයාලම හොයාගන්න කොතනද වැඩෙන්නේ කියලා බොහෝ දෙනෙක් රහත් වෙච්ච තැන්වල ඒ කියන්නේ විශේෂයෙන් භාවනාව වැඩෙන භූමිය වුණා. ඒවට කියනවා මේ විජය භූමි කියලා. ඔය මහබෝසතාණන් වහන්සේත් මට මතක නෑ ජාතක කතාව දැන් මේ වෙලාවේ බල අහලා තියෙනවද දන්නේ නැහැ. තවුසෙක් වෙලා ඉපදලා ඉන්නකොට කපිල කියන තා මට මතක හිට කපිල කියන තාපසයා වෙලා ඉපදලා ඉන්නකොට නුවරක් කරන්නට ආවා ප්‍රශ්නයක් වෙලා ගියපු රජ රජ පිරිසක් ඒ කියන්නේ රජතුමාගේ පුත් කුමාරයෝ සියලු දෙනා අහලා තියෙනවද දන්නව ජාතක කතාව එතකොට මේ තාපසතුමා හිටපු ප්‍රදේශයට කුමාරයා ආවා මහ මේ මහ බෝසතාණන් වහන්සේ. මහ බෝසතාණන් වහන්සේ තමයි රජ කුමාරයා වෙලා හිටියේ. ඊට පස්සේ දැක්කා මේ භූමියේ තියෙන තනකොළ ඔක්කොම මේ දක්ෂිනාවෘතව තමයි නැමිලා තියෙන්නේ. අර දසාමනෙන් තනකොළ මෙහෙම පහළටනේ ඔහොම නැමෙන්නේ. මේ මේ තනකොළ ඔක්කොම උඩට නැමිලා තියෙන. ඒකත් මෙහෙම දක්ෂිනාවෘතව නැමිලා තියෙන්නේ. බලාගෙන හිටියා මේ සිංහයෝ ව්‍යාග්‍රයෝ මුව පස්සේ පන්නගෙන ඇවිල්ලා මේ භූමියට ආවට පස්සේ අර මුව ආපහු හැරිලා සිංහයෝ පස්සේ පන්නනවා. සිංහයෝ නකොට හකුලගෙන දුවනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ මහබොස්සන් වහන්සේ දැක්කා මේක නම් සාමාන්‍ය භූමියක් නෙවෙයි. මේක නම් විජය භූමියක්මයි කියලා. මේ විජය භූමියක් වම් කියලා දැනලා එතන නුවර කරන්නේද කපිලවස්තු නුවර කියලා ඇති වුණේ ඊට පස්සේ. මට හරියටම මේක මතක නැහැ. කතාව සිද්ධිය විතරයි මතක. මට ඕනේ අපේ පින්වත්නි මේ මහබෝසතන් වහන්සේ බුදු වුණු භූමිය ඔය. තේරුණාද? උන්වහන්සේට මේ බුද්ධ බුදු වෙන්න හේතු වුණු භූමිය. ඒ නිසා මේ මෙවැනි භූමි හරි විජය භූමි. එහෙම භූමි තියෙනවා තැන් තැන්වල. අන්න එවැනි තැන්වල තමයි ඔය බොහෝ පිරිසක් රහත් වෙලා තියෙන්නේ. ඒ තැන්වල භාවනාව හරිය පහසුයි. හොඳට භාවනාව වැඩෙනවා. ඊළඟට අසප්පාය ගොදුරුගම හා සප්පාය ගොදුරුගම. මෙතන පෙන්නන අය සමහර වෙලාවට සිතුල් පව් එහෙර ආදී ස්ථානයන්ගේ රහත්තුන්ු අයගේ ගණන ගණන මෙච්චරයි කියලා කියන්න බෑ කියලා විසුද්ධි මාර්ග සඳහන් වෙනවා. එත්වමන රහත් වෙලා තියෙනවා. ඔය මහා සෑය විතරක් නෙවෙයි ඈ. තෝපාරාමයේ, અભයගිරි, ඔය පුණ්‍ය ස්ථාන හැම එකකම. ඊළඟට අසප්පාය ගොදුරු ගම මේක නම් වික්ෂුන් වහන්සේලාට වැදගත් වෙන්නේ මෙතනදී කියන්නේ මේ තමන් වස්වසන සේනාසනේ භාවනා කරන්න නවතින කුටිය වේවා සේනාසනේ වේවා ගල්ලෙන වේවා ඒ ගල්ලෙන ගමට කොච්චර දුරකින්ද මොන දිශාවෙන්ද තියෙන්න ඕනේ කියන එක. එතනදී කියනවා උතුරු දිශාවෙන් හරි දකුණු දිශාවෙන් හරි යල කෝෂයක් අතර පිහිටි භික්ෂාව සුලභ ගමක් වෙන්න ඕනේ කියලා. එතකොට උතුරු දිග දකුණු දිග කියලා කියන්නේ ඇයි මේ ගමනාන්තයේදී ඉර මූණට නොයැටෙන්නට. පින්නපාතේ වඩිනකොට ඉස්සරහින් ඉර පෑයෙව්වොත් ගමට පින්නපාතේ යනකොට. එතකොට භාවනා කරගන්න අමාරුයි. සක්මන් භාවනාව කරමින් ගමට පින්නපාතේ යන්න අමාරුයි ඉර මූණට වැටෙනකොට. ඒ නිසා තමයි මේ කියන්නේ උතුරු දිගට හරි දකුණු දිගට හරි පිහිටි ගමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම එතනදී කියනවා මේ ඉයල ඉයල කෝෂයක් අතර සුලභ ගමක් වෙන්න ඕනේ. ඉයල කෝෂයක් කියලා කියන්නේ දුණු 3000ක් කියලා අට කතාවේ පෙන්නලා තියෙනවා. දුන්නක් දුණු දන්නවනේ. ඒ දුණු 3000ක දුරකින් ගම පිහිටලා තියෙනවනේ. ඒක ඔයාලට ඉතින් ඒ තරම් වැදගත් වෙන්නේ මෙතනදී මේ කියන්නේ අර අපහසුතාවයකින් තොරව කමඨහන රැකගෙන ඔයාලට ගන්න තියෙන මේක කමඨහන රැකගෙන ඒ තමන්ගේ ගමන් බිමන් යන්න පුළුවන් තැනක ඒක පිහිට ගම පිහිටලා තියෙන්න ඕනි කියලා. ඔයාලට නම් ඉතින් මේක රස්සාවට අදාළ කරගන්නත් බෑ. මොකටවත් බෑ නේද ඉතින්. ආ කම්පැනි මාරු කරන්නේ. යන පාර මාරු කරන්නේ නේද? එහෙමනොත් ඉතින් කම්පැනියට දකුණු දිගෙන් හරි උතුරු දිගෙන් හරි වාසස්ථානයක පදිංචියට යන්න වෙනවා. එතකොට ඔන්න කම්පැනියට වාහනේ එලවගෙන යනකොට ඉර මූණට වැටිලා අර යන අතරෙදි කරන භාවනාවට බාධා වෙන්නේ නැහැ. ඒකත් එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපට. ඊළඟට අසප්පාය කතා හා සප්පාය කතා මෙන්න මේක වැදගත්. භාවනා නිමිත්ත රැක ගන්න නම් අර මං කියපු තිරස්චීන කතාවන්ගෙන් ඇතුළත් කතා අපට අසප්පායයි එවැනි කතාවලින් භාවනා නිමිත්ත අතුරුදහන් වෙන්නට පුළුවන්. අපි භාවනා කරනකොට කතා කරන්න එපා කියලා කියන්නේ ඒකෙන්ද. යෝගාවචර. කතා කරන්න දෙයක් නැහැනේ. කතා කළොත් නැත්තම් දෙතිස් කතාවන්නේ. අපි පින්වත්නි බලන්නකෝ. අන්න කතා, පාන කතා, රාජ කතා, චෝර කතා, මනුස්ස කතා, මග්ග කතා කියපුවාම මේ අපි කතා කරන ඔක්කොම දෙතිස් කතා තමයි. එතකොට ධර්මයේ ගැන මොනවා හරි කතාවක් කරනවා නම් ඒක විතරයි අපට මේ දෙතිස් කතාවක් නොවෙන්නේ. ඒ නිසා භාවනා කරන වෙලාවටවත් අපි කතා කරන්න එපා කියලා අනුදැනව දාරන්නේ ඒ නිසා. සාමාන්‍ය තින් කතා කළා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි මම අර යෝගාවචර පුරුදු කරන උපක්‍රමයක් වලට කියලා දුන්නේ. භාවනා කරන වෙලාවට ඉඳලා ඉඟිඩි දෙක ඇතෑරලා ඊට පස්සේ ඕන කතාවක් කරලා ඕන දෙයක් කරලා පස්සේ ආපහු භාවනා කරන වෙලාවට ආපහු ඇඟිලි දෙක එකතු කරගෙන අර භාවනා කරන ඒ මානසික මට්ටමට ආපහු එන්න කියලා. එතකොට ආපහු නිමිත්ත පහළ වීම සිද්ධ වෙනවා. සප්පාය කතා. සප්පාය කතාවත් පමණට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සප්පාය කතාවත් යෝගියා පමණට කරන්න ඕනේ. ධර්ම කතා වුණත් ඕනෑවට වැඩිය කරගෙන යන්න ගියොත් සමාධිය කැඩෙනවා. එනිසා ඒක පමණට කරන්න ඕනේ. හොඳයි ඉතින් එහෙමනම් මේ අද වැඩසටහන ආතා චුට්ටයි තියෙන එකක් කරන්නම්කෝ. ඊළඟට අසප්පාය පුංගල හා සප්පාය පුංගල සේවනය. මෙතනදී එක තියරියක් හිතට දාගන්න තියෙන්නේ. මොකක්ද? මේ කරුණු හත තේරුම් ගන්න ඕනේ. ඒ කරුණු හතේදී මොන කරුණක් නිසාද භාවනාව දියුණු වෙන්නේ, වැඩෙන්නේ, සමාධිය පවතින්නේ මොන කරුණක් නිසාද භාවනාව පිරිහෙන්නේ කියන එක තේරුම් අරගෙන අර වැඩෙන එක සේවනය කරලා නොවැඩෙන එක දුරු කරන්න ඕනේ. ඒ මොනවද කියන කාරණේ විතරක් ඔලුවට දාගත්තාම හරි මේ කරුණු හත. ඊළඟට පුද්ගලයෝ. දැන් මේවා ඇත්තට ධර්මයේ දුන්න නැත්තම් කියලා දුන්න නැත්තම් අපි දන්නේ නැහැ. අපට හාංකවිස්සයකවත් එහෙම සිතුවිල්ලක් එන්නේ නැහැ මේ ආවාසයන් ගැන, ගමනක් ගැන, මේවා ගැන එහෙම සිහියක් එන්නේ නැහැ. හැබැයි අපිට දැන් මේවා ඔළුවේ තියෙන හින්දා අපිට පුළු ටික ටික හරි මේ වාගේ අපට භාවනාවට අවශ්‍ය වෙන විදිහට මේවා හැඩගස්ව ගන්න පුළුවන්කම තියෙනවා. අසප්පාය පුද්ගලයෝ කියන්නේ කවුද? සමහර පුද්ගලයොත් ඒක කතා කළාම සමාහිත හිත නැති වෙලා යනවා. සංසිඳුණු හිත ඇවිස්සෙනවා. නැති තරහ ඇවිස්සෙනවා. ඉතින් ආන්නේ එවැනි කතා කරන අය තමයි අසප්පාය පුද්ගලයෝ කියන්නේ. එවැනි පුද්ගලයන්ගේ කතාවලට සවන් දෙන්න එපා කියනවා. භාවනාව රැක ගන්න ඕන. සමහර අයගේ කතා සමහර කල්යාණ මිත්‍රයන්ගේ කතා අහපුවාම හිතේ තිබ්බ දුක් සෝසුසුම් නැති වෙලා යනවා. ඊළඟට අසමාහිත හිත ඇවුලුණු හිත නිවෙන බවක් තියෙනවා. හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට හරියට සංසිඳිලා යන බවක් තියෙනවා. නැති වෙන බවක් තියෙනවා. අන්න එවැනි කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න කියන. ඒ කතාවලට සවන් දෙන්නේ කියනවා. ඒ තමයි සප්පාය කතා. ඔයා ඉතින් ඔයාලා සමාජයෙන් හොයාගන්න. ඔයාලට මේවා 100% දී ජීවිතේ කරන්න බෑ. හැබැයි යම් පමණකට කරන්න පුළුවන් මේක දැනගෙන ඔළුවේ තියාගෙන උත්සාහවත් වුණොත්. ඒ නිසා අර පුළුවන් තැන කරන්න පුළුවන්. බැරි තැන් තියනවාලට අප්‍රමාණව. අප්‍රමාණව බැරි තැන් තියෙනවා. ගිහි ජීවිතේනේ රස්සා කරගෙන ව්‍යාපාර කරගෙන අමුදරුව පෝෂණය කරගෙන ඉතින් මේ මව්පියන්ට යුතුයකම් කරගෙන සමාජ යුතුයකම් කරගෙන සාසනික යුතුයකම් කරගෙන දහසකුත් එකක් වැඩ කරගෙන ඉන්න ඔයාලගේ ඔය කාර්යබහුල ජීවිතයේ ගිහි ජීවිතයේදී මේවා 100%ක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පැවිදි අපටත් බෑ. මිනිස්සු අතර ඉන්නවනම්. මේ හොඳට සිත සැනසීලා තියෙනකොට ඉතින් ඕ මිනිස්සෙක් ඇවිල්ලා මොනවා හරි එකක් කියනවා. ඉතින් අහගෙන ඉන්න බෑ. බෑ කියලා යන්නේ නැගිටලා යන්න බෑනේ. ඉතින් කරුණාවෙන් අහගෙන ඉන්න වෙනවා ඉතින්. අහගෙන ඉඳලා ඉතින් ඒකට යාට සුදුසු දෙයක් කියලා දෙන්න වෙනවා. ධර්මයෙන් හරි අවවාදයක් දෙන්න හිතෙනවා. දෙන්න වෙනවා ඉතින්. අපේ පින්වත්නි මේ ප්‍රශ්න ප්‍රශ්න හැමදාම අහන එකක් සෙල්ලම් නෑ. අහලා බලන්නකො දොස්තර කෙනෙකුගෙන් හැමදාම ලෙඩ අහන එක මොන වගේ මානසික මට්ටමක්ද කියලා හැමදාම ලෙඩ අහන එක. එවාගේ මේ හැමදාම ප්‍රශ්න අහන එක, හැමදාම දුක් ගැන විලි අහන එක ඊළඟට හැමදාම මිනිස්සුන්ගේ තියෙන යම් යම් දුක් සොසුසුම් අහන එක ඒකත් මේ සෙල්ලම් නැහැ. ඒකටත් මේ ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ටික කාලෙකදී මේ අපිත් නිකම්ම ඒ පැත්තට ඇදිලා යනවා නිකම්. ඒ නිසා මේ අපිටවත් අපි කාටවත් බෑ එකෙන් බේරෙන්න. නමුත් ඔයාලා උත්සාහ කරලා බලන්න එවැනි අසප්පාය පුද්ගලයන්ගෙන් දුර වෙලා පුළුවන් තරම් අර සම්භාවනාවට උපකාර වෙන සප්පාය පුද්ගලයන්ව ඇසුරු කරන්න. ඊළඟ එක තමයි අසප්පාය භෝජන ඍතු කියන දෙක. අසප්පාය භෝජන අසප්පාය භෝජන කියලා කියන්නේ සමහර කෙනෙකුට සමහර භෝජන මధుර මధుර රස සප්පායයි. මధుර රස කියලා කියන්නේ පැණි රස. සමහර අයට පැණි රස සප්පායයි. සමහර අයට ඇඹුල් රස. ඒ කියන්නේ කිසියෙකුට ඇඹුල් රස සප්පායයි. කිසියෙකුට තිත්ත රස සප්පායයි. කිසියෙකුට කටට මිරිසට සප්පායයි. මිරිස් රස සප්පායයි. අර තියෙන අර උපාසක අම්මා කෙනෙක් නිසා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ටිකක් අර හිත බලලා භෝජන හදලා ගෙනත් දීලා ඒ ස්වාමීන් වහන්සේලාට සප්පායක හම්බුණා. ඒ වගේ අපේ පින්වත් ආලත් බලන්න භාවනා කරනකොට මොන වගේ දේවල් ලැබීමෙන්ද හිත මේ තැම්පත් වෙන්නේ කියලා. ඔයාලගේ දැන් අසප්පාය භෝජන ලැබුණාම භාවනාව විතරක් නෙමෙයි. ඔයාලගේ හිතේ නිතරම නිකන් ද්වේෂ සහගත බවක් තියෙනවා. නිකන් නිතරම ඇවිලිච්ච බවක් තියෙනවා. නිකන් නොසන්සුන් බවක් තියෙනවා. මොකද්දෝ තරහක් තියෙනවා. මොකක්දෝ දුකක් තියෙනවා. නිකන් හිත නිකන් විසිරිලා වාගේ. කිසිම එකමුතු බවක් නැහැ. ඒ වෙන කිසිවක් නෙවෙයි. ඔයාලාට මෙන්න මේ කියන අසප්පාය වලින් එකක් දැන් මේ වෙනකොට ලැබෙමින් පවතිනවා ඒකයි. එක්ක අසප්පාය පුද්ගලයෙක් එහෙම නැත්නම් සමහර අසප්පාය භෝජනයක් වළඳලා ඒ අසප්පාය භෝජනය නිසා ශරීරේ තිබු ධාතු ඔක්කොම දැන් විකෘති වෙලා අසප්පාය භෝජනය නිසා දන්නවද අපිට මේ සංසාරයේ පිනකට කර්ම ශක්තියෙන් තමයි මේ කර්මජ රූප කලාප ටික පහළ වෙන්නේ. මේ කර්මජ රූප කලාපවල ස්පර්ශයෙන් තමයි මේ ශරීරේ තියෙන හැම සුද්ධාෂ්ටකයක්ම මේ ජීවිතින් දින රූපේ තියෙනවනේ. එතකොට මේ ජීවිතින්දිය රූපේ හින්දා ඒ ජීවිතින්ද රූපය පහළ වෙන කර්මයේ කර්ම ශක්තිය සංසාර අතීත කර්මේ. එතකොට මේ කර්ම ශක්තිය නිසා මේ ඒ සංසාර කරපු පිනකට පහළ වෙච්ච මේ ශරීරෙට සමහරව සමහර ධාතුන්ට සමහර ධාතුන් සප්පායයි සංසන්දන වෙන බවක් තියෙනවා. සමහර වැටුණු ගාම විකෘති වෙනවා. අර නිකන් ජලයකට මොනවා හරි දෙයක් වැටුනහම අවපැහැවෙන්නේ ඒ වාගේ. ජලයට ජලයෙන් වැටුනහම අවපැහැවෙන්නේ නැහනේ. කිරිට කිරිම වැටුනහම අවපෑ වෙන්නේ නැහනේ. ඒ වගේ අපේ ශරීරයේ තියෙන ධාතු විකෘති නොවන ආහාර පාන ගත්තාම හරි හොඳයි. හොඳට බලන්නකෝ මේ මහත්යා බැනපු හින්දාම නෙවෙයි ඔය හිතේ නිකන් වික්ෂිප්ත වෙලා වමම වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේ අසප්පාය භෝජනයකින් ධාතු විකෘති වෙලා තියෙන්න පුළුවන්. ඒ විකෘති භාව සංසිඳෙන්නට ඒක නැති වෙන්න ඕනේ. ඒක නැති වුනහම හරියනවා. හරි. එතකොට ඍතුව ඊළඟ එක. භෝජනේ වගේම ඍතුව. ඔයාලා එක හොයාගන්න. ඔයාලට ඔය දැන් සාමාන්‍ය ගෙදර නිතර උයලා කන බොන දේවල් කාලා බීලා භාවනා කරලා බලන්න හැමදාම. එතකොට ඔයාලට තේරෙනවා යම් යම් ආහාර පාන ගැනීම තුළ මගේ සිතේ භාවනාව නොවැඩෙන බවක් තියෙනවා. යම් යම් ආහාර පාන ගැනීම තුළ භාවනාව වැඩෙන බවක් තියෙනවා කියන්නේ. ඒවා ඔයාලම හොයාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හිටියනම් කියලා දෙයි ඔයාලට. බුදුරජාණන් වහන්සේ නැහැනේ. ඒ නිසා මේ සරියුත් ස්වාමීන් වහන්සේටවත් ඔවා කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ਸਰවඥතාඥානයකින් දැකලා කියන්න ඕනේ. උන්වහන්සේ වැඩ හිටියනම් අපේ පින්වත්නි කියනවා මෙන්න මේ පුද්ගලයෝ දෙන්න විතරක් මේ තුන් මාසේ ඇසුරු කරන්න. මෙන්න මෙතන විතරක්ම මේ තුන් මාසේ ඉන්න. මෙන්න මේ ආහාරම ලැබෙන නිසා මෙන්න මේ ගම ඇසුරු මේ ගමේ මිනිස්සු මේ ආහාර වර්ගය තමයි වැඩිපුර කන්නේ. ඒ නිසා මෙන්න මේ ගමම ඇසුරු කරගෙන ඉන්න මේ තුන් මාසේ. ඒ තුන් මාසෙ මෙන්න මේ ගෙවල් වලටම පින්නපාතේ වඩින්න. වෙන ගෙවල් වලට පින්නපාතේ වඩින්න එපා. මේ ගෙවල් වලටම පින්නපාතේ වඩින්න. මෙන්න මේ කියන ධර්මකාරණේම කතා කරන්න. මේ කියන කතාවම කතා කරන්න. නැත්තම් මේ ගාථාවම මෙනෙහි කර කර ඉන්න. මෙන්න මේ භෝජනීයම වළඳන්න මෙන්න මේ තැනම ගමෙත් මෙන්න මේ ගහ මුලම ඉන්න තුන් මාසෙම හැමදාම මොකද එක එක ගස් මුල ඍතුව වෙනස් වෙනවා සීත උෂ්ණ වෙනස් වෙනවා. බුදුරජාණන් දන්නවා හරියටම මෙයාට හරියන්නේ ඍතුව මොකද්ද කියලා. ඒ නිසා උන්වහන්සේ කියනවා මෙන්න මේ ගහමුලම ඉන්න මෙන්න මේ සක්මනෙන්ම කාලේ ගෙවන්න. පරයන්ක එපා. සක්මනෙන්ම කාලේ. මොකද දන්නවා සප්පා ඉරියව්ව මොකද්ද කියලා. නිසා බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කරුණු හතම හරියටම සර්වඥතාඥානි. නිසා උන්වහන්සේගෙන් කමටහන් ගන්න ගියාම ඔය හත හරියටම උන්වහන්සේ අපිට හරියට එතෙන්ට ගිහිල්ලා හිටගත්තු ගමන් කර්මස්ථානය මෙහෙම මෙහෙම ප්‍රකට වෙගෙන යනවා. වැඩිගෙන යනවා. ඉතින් ලෞතර බුදු කෙනෙක් අපට නැති හින්දා අපට ඒක කවදාවත් ආය දැනගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මානුකූලව කල්යාණ මිත්‍රයන්ගෙන් දැන ඉගෙනගෙන අපිම හොයාගන්න ඕනේ අපට සප්පාය මොකක්ද කියලා වෙන වෙනම. නිසා මේ ඍතුව කෙනෙකුට සීතල, කෙනෙකුට රස්ණය, කෙනෙකුට සෞම්‍ය දේශගුණය භාවනාවට සප්පායයි. බලන්න සීතලේ භාවනා කරලා බලන්න රස්නේ භාවනා කරලා බලන්න සමදේශ ගුණයක් තියෙන තැන භාවනා කරලා බලන්න ඍතුව කියපුවාම සමහර වෙලාවට එක එක ඍතු කාලවල ඔයාලට භාවනාවේ වැඩිපුර වැඩිවීමක් තියෙව හොයලා බලා ගන්න තේරුම් ගන්න. ඊළඟට අසප්පා ඉරියව්ව හා සප්පා ඉරියව්ව අසප්පා ඉරියව්ව කියලා කියන්නේ යම් ඉරියව්වකින් ඔයාලගේ භාවනාව වැඩෙන්නේ නැත්නම් ඒ ඉරියව්ව වලට සුදුසු නෑ අපේ පින්වත්. නිසා බලන්න සක්මනද පරියන්කෙද නිදාගෙන ඉන්න එකද හිටගෙන ඉන්න එකද නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේට සප්පාය වුණේ ඔය හතර ඉරියව්වම ආනන්ද ස්වාමීන් වහන්සේට සප්පාය වුණේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේට ඔය හතර ඉරියව්වෙම ඉඳගෙන කොච්චර භාවනා කළත් rahat වෙන්න බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ ඔය හතර ඉරියව්වෙම නැති ඉරියව්වකට ආපු ගාම ශනිකෙන් rahat වුණේ. නිසා මේ ඉරියව්ව වුණත් අපේ rahat වෙන තැනට ධර්මය අවබෝධ වෙන තැනට බලපානවා. අපට නොතේරෙන බුදුරජාණන් වහන්සේට මේ තේරෙන ගැඹුරු කරුණු. හරි. පවක් කළාම මොකක් හරි දුක් විපාකයක් එනවා කියලා අපට තේරුණාට මේ දැන් අපි මෙතන මෙහෙම සතෙක් තලපුවාම ඕක කොහොමද ඊළඟ ආත්මයක අපේ බෙල්ල කැපෙන්නේ නැත්නම් අපි ගලකින් කැලෙන්න කොහොමද මේ දෙක සම්බන්ධ වෙන්නේ මේකෙන් කොහොමද අරක උපදින්නේ කියන එක අපට තේරෙන්නේ නැහැ අපේ වෙන්වත්. මේ පව කළොත් අතන දුක් විපාක ඇති වෙනවා කියන එක විතරයි අපට තේරෙන්නේ. අර අර කර්ම વિશે අර අරක තේරෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි. අපට කවදාවත්ම තේරුම් ගන්න බැරි ධර්මතාවයක්. පටිසමුපාදෙත් එහෙමනේ නේද? සංඛාර පත්‍ය විඥානං කියලා අපි ඉගෙන ගත්තට සංස්කාර නිසා විඥානය පහළ වෙනවා කියලා ඉගෙන ගත්තට මේ සංස්කාරයන්ගෙන් කුසල අකුසලය වලින් අර මේ ඉපදෙන බිදෙන හිතක් කොහොමද උපද්දවන්නේ? උපද්දවන්නේ කොහොමද කියන එක. දැන් රෙද්දක් දුන්නාම රෙද්දෙන් කමිසයක් මහන්නේ කොහොමද කියන එක අපිට තේරෙනවා. රෙද්ද කපලා මේවා කරලා මෙහෙම මහලා මෙහෙම කමිසයක් කරන්න පුළුවන් කියලා. නමුත් අපිට වෙන්නේ දැන් රෙද්දෙන් කමිසයක් හට ගන්නවා කියලා අපි දන්නවා. රෙද්දෙන් කමිසයක් හටගන්නේ කොහොමද කියන අර අර කෑල්ල දන්නේ නැහැ අපි. කර්මය දන්නවා, ඵලය දන්නවා. කර්මයෙන් ඵලය උපද්දවන ක්‍රමයේ අපි දන්නේ නැහැ. ඒක ලෞතර බුදවරු විතරයි දන්නේ. එසේ නිසා මේ මේ මෙවැනි කාරණා සරවඥන් වහන්සේගෙන්ම තමයි අහන්න ඕනේ. ඇහුවට අපට උන්වහන්සේට අපිට තේරෙන්නේ නැති නිසා උන්වහන්සේ ඒක කියලා දෙන එක්කුත් නැති වෙයි සමහරවිට. එතෙන්ට තමයි අපට සද්ධාව ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා කල යුත්ත කරලා සංසාරයෙන් එතර වෙලා යන්නයි තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා හොයන්න එපා කියලා උන්වහන්සේ වදාලානේ. නොසිතිය යුතු කාරණා කීපයක් වදාලානේ. කර්ම විශ්ය ගැන හිතන්න එපා කිව්වනේ. ඒ කර්ම විශ්ය ගැන හිතන්න එපා කිව්වේ මේ අකුසලයේ කළාම මේ විපාක ලැබෙනවා කියලා හිතන්න එපා කියලා නෙවෙයි. ඒ අකුසලෙන් අර ඒ විපාකේ උපද්දවන්නේ කොහොමද කියන එක ගැන හිතන්න යන්න එපා කිව්වා. එහෙම වුණොත් පිස්සෙක් වෙනවා කියලා. උමුතු බවටපත් වෙනවා කියලා. ඒක තේරෙන්නේ නැති කාරණයක් නිසා. හොඳයි එහෙමනම් අපේ පින්වත්නි මෙන්න මේ යෝගාවචරික විසින් මේ ෂප්තවිද අසප්පාය දුරුකොට ෂප්තවිද සප්පාය සෙව්වොත් නිමිත්ත බහුලයාට නොබෝ කලකින්ම අර්පණා වන්නේ කියන්නේ නොබෝ කලකින්ම භාවනාව මුදුන්පත් වෙනවා. හරි. දැන් අද දැනගත්තු කාරණා සම්බන්ධ මොන හරි අහන්න තියෙනවද? දැන් කාල වේලාව ටිකක් ඉක්ම ගියපු හින්දා අපි තිබ්බොත් දැන් ආපහු මේ දේශනාවත් අහලා ඔය පාරක් අහන්න අනිවාර්යෙන් අර මුල් කෑල්ල හොඳට අහලා ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් ඊළඟ වැඩසටහනේදී අහන්න. ඔය කාරණා මේට ඉස්සලා දැනගෙන හිටියද? නෑ නේද? හොඳයි ඒ නිසා ඒක දාගන්න වැරදි එක එකපාරම තේරුණා කියලා හිතන්න එපා. ආපහු ආපහු අහන්න, දන්න අයගෙන් අහන්න, ඔයාලත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. කළා හරියටම නිවන කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. නමුත් නිවන කියන්නේ මොන වගේ එකක්ද කියන එක තේරුම් අරගෙන, මාර්ගය කියන්නේ මොනවා එකක්ද කියලා තේරුම් අරගෙන, නිවනයි මාර්ගයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා තේරුම් ගත්තොත්, ඔයාලට මේ මඟ වඩලා නිවන අවබෝධ කරගන්න පහසු වෙනවා. හොඳයි එහෙනම් අපේ සත්පුරුෂ මව්වරු පියවරු දෝ දරුව හැමෝම මේ උතුම් පින්බිම වෙත ඇවිල්ලා අදත් වටිනා මහා පින්කමක් මහා කුසල් සම්භාරයක් ජීවිතයට එකතු කරගත්තා. මොකද අපි ඉතින් මාර්ගඵල ලබන මොහොතෙන් මෙහා කරන හැම දෙයක්ම කුසල සංස්කාරවලට වැටෙන්නේ. ඒ නිසා අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ප්‍රඥා පාරමිතාමය මහා කුසල් සම්භාරයක් අපේ පින්වතුන් තමන්ගේ ජීවිතය තුළ උපද්දවා ගත්තා. මේ උපද්දවාගත්තු මහානුභාව සම්පන්න කුසල් සම්භාරයේ බෙලෙන් ඔබ අපි හැමදෙනාටම මේ මාර්ගය කොහොම හරි වඩලා මේ මාර්ගය මුදුන්පත් කරගෙන මේ මාර්ගයේ කෙල පැමිණ මේ මාර්ගය වඩා අවසන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්වාණ ධර්මය සුවසේ පහළ කර ගන්නට, සාක්ෂාත් කර ගන්නට, නිවන දකින්නට අවබෝධ කරගන්නට ශක්තිය බලය වාසනාව සැමලෙසකින්ම උදාපත් වේවා මේ කුසල් පාරමී දහම් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද අපි මේ සිදු කරගත් තුන් කුසලයේ අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමින් වහන්සේටත් අනුමෝදන් වේවා අපේ මණ්ඩලගිරියේ කල්යාණ මිත්‍රයේ ස්වාමින් වහන්සේටත් අනුමෝදන් වේවා සියලු මහ සංඝරුවනටත් අනුමෝදන් වේවා ස්වාමින් වහන්සේලා හැමෝම සුවසේ පාරමී ගුණ පුරා සසුන් ගුණ පුරා නිවන් පුරම වඩිත්වා කියලා අපි පින් දෙමු ඒ වගේම අද අපි සිදු කරගත් මේ උතුම් කුසලය අපේ සත්පුරුෂ පින්වතුන් නමින් මිය පරලව ගියපෝ මව්වරු පියවරු නෑදෑ හිතමිතුරු හැමෝම අනුමෝදන් වේවා අහස පුරා වැඩේ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයත් අනුමෝදන් වේවා ලෝවැසි ජනතාවත් අනුමෝදන් වේවා හැදුවටු මව් පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් සුජීවත්ව වාසය කරන හැමදෙනාමත් මේ උතුම් පින් අනුමෝදන් වේවා ඒ වගේම අපේ පින්වත් සුනිල් චන්න කුමාර මහත්මයා ප්‍රධාන මේ දායක මණ්ඩලයේ අපේ මව්පියවරු දූ දරුවෝ හැමෝටමත් මේ පින්බිය පවත්වන්නට නම් අයුරෙන් කාලය ධනය ශ්‍රමය වැය කරන අපේ සත්පුරුෂ හැමෝටමත් එකම ලෞතුරු බුදු පෙරහැරක අමා මහ නිවන දක්වා යාගන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් අපේ සත්පුරුෂ මව්පියවරු හැමෝටම අද දවසේ මේ සිදු කරගත්තු මහානුභාව සම්පන්න කුසල් සම්භාරය ඒ කාන්තේම මේ ජීවිතේදිම මැරෙන්න මොහොතක් තියා හරේ ඒ උතුම් දහම්මැස පහල කරගන්නට ඒ උතුම් ප්‍රඥා ලෝකය පහල කරගන්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු සුපස්